තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව්. කතා කරන්න පුළුවන් ඉතින් නේද? ආ කමන්න කතා කරන්න කියන්නකෝ බලන්න. ඔව්. මේ ඔබතුමාගේ දේශනාව දැන් මම අර අද දාලා තිබ්බට සර්වර් දැනගෙවත් කරලෙම කියන එක තියෙනවා. චූටි චූටි මේ ආයෙ ගැටලු ටිකක් තියෙනවා. ආයෙත් ඒ අහනලාට මේ පැහැදිලි වෙනවා හොඳටම. හහ ආය පස්ස බලද්දී ආයත කියන මොකක්ද මේ ආය මොකක්හරි ගැටලුවක් කියන ආය ඔලක් වගේ ආහා මෙහෙමයි අපි එක එක දැන් අපි ওই දේශනා ගොඩාක් අහන්න නැතුව දැන් ඔය දැන් ඔය කිව්ව එක දැනගෙන ගියොත් කතරගම වගේ කියන දේශනා සාකච්ඡාවක් ඒකම ඔයා කීප සැරයක් කීප සැරයක් අහන්න ඕනේ ඒක තමයි ඇත්ත වෙන්න ඕනේ. ඒ අහනකොට පළවෙනි සැරේ දැනි අහිච්ච නැති ඒවා ටිකක් දෙවෙනි සැරේ ඇහෙනවා. දෙවෙනි සැරේ ඇහිච්ච නැති ටිකක් ඊගාව සැරේ ඇහෙනවා. ඇයි දන්නවද? ඊටත් සියුම්ම දැනෙනවා ඊගාව තව පාරක් ඇහෙනවා. අන්න එහෙම අහනකොට අහනකොට තමයි ඕකේ තියෙන හරියටම කියලා තියෙන දේ තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ එක පාරකට ගොඩක් වෙලාවට ඕක ග්‍රහණය කරගන්න බැරි වෙනවා. කීප සැරයක් අහනකොට දැන් පළවෙනි සැරේ අහනකොට ඔන්න අර නිකන් අපි වත්තක් කැලේ වැදිලා තිබිලා සුද්ධ කරන්න ගත්තා වගේ තමයි මුලින්ම. උඩින් උඩින් ගහගෙන යනවා. ඊට පස්සේ දෙවෙනි වටේ යනවා ඊට වැඩිය පල්ලෙහායින් තවටික සුද්ධ කරගෙන නේද ඔහොම ඔහොම කීපසරයක් සුද්ධ කරන්නකොටේ පත්ත සුද්ධ වෙලායින්නේ ලස්සනට ගාන්ට අන්නේ වගේ අන්නේ වගේ එක සාකච්ඡාවක් ඇතරම සාකච්ඡා ගොඩක් අහන්න උන්නෑ ඔන්න වගේ සාකච්ඡා එකක් දෙයක් කරගෙන කීප සැරයක් හොඳ හැබැයි ඒ අහනකොට එකට අහනකොටත් මේ දැන් අපි වෙන වැඩ කර කර වාහන එලවන ගමන් වෙන වැඩ කර කර අහන්න ගියොත් ඕක අහුවෙන්නේ කවදාක්කත් අහුවෙන්නේ එහෙම නෙමෙයි මේක ඕ ඒක තමයි ඒක හොඳයි අන්න එතකොට තමයි මේක ගාන්ට වැඩිලා එන්නේ අර මොකද ඔය ඕකේ තියෙන්නේ දැන් අපි වචනින් කියන එකට එළියෙන් යන අර්ථය තමයි ගන්න ඕනේ වචනෙන් කියන්න බැරි අර්ථයක් තියෙනවා වචනවල හැංගිලා අන්න ඒ වගේ අන්න ඒක තමයි ග්‍රහණය කරගන්න ඕනේ සියුම් තැන්ටික අන්න ඒ ග්‍රහණය වෙනකොට ඒවා ග්‍රහණය වෙන්නේ ප්‍රඥාවකට ඇත්තටම එකැන විඤ්ඥා අපි මේ හැමදා මහන තැනකට නෙමේ එක අවුවෙන්නේ එක අවුවෙන ටිකක් විශේෂ තැනකට අන්න ඒ හරියට කියනවි ප්‍රඥාව කියලා ඉතින් අර එකම සාකච්ඡාව තව ආයිත් අහන්න ආයිත් අහන්න කීපසරයක් අහනකොට අහනකොට ඒ අහන ගමන් ඔයාට එන ප්‍රශ්නත් ඔයා ගන්න එලියට මේක මෙහ වෙන්න කොහොමද මේක මෙහෙම වෙන්න කොහොමද යන්නේ අන්නේ විදිටවත් තර්ක විතර්ක කර කර තර්ක කර කර එතන එතන එතන එතන ලෙහ ලෙහ ලෙහ ලෙහ ලෙහ අහන්න කීපතරයක් අහනකොට අහනකොට අහනකොට ඔයා සමහරක්කට පලවෙනි සැරේ පලවෙනි සැරේ අහනකොට අහපු දේවල් දෙවිනි සැරේට ඇහෙන්නේ දෙවිනි සැරේ අහුවෙන්නේ ඊටත් සියුම් තැන් වලින් ඔයාට ඇහෙන්න පටන් ගන්නවා එතකොට පළවෙනි සැරේ තිබිච්ච ප්‍රශ්න ටිකක් තිබුණා නම් ඔයා දෙවිනි සැරේ අහනකොට ඒ ප්‍රශ්න ටික විසඳෙනවා ඒ කියන්නේ ආ අතන කියලා තියෙන මෙන්න මේ වගේ දෙයක් නේ මං මං එයා එතකොට අන්න එතකොට පේනවා ඔයා ගත් එක වැරදිී කියලා. හරි එතකොට අන්නේ වගේ ඒ වගේ කීපසරයක් කීපසරයක් ඔන්නොහොම යන්නකොට තමයි එක සාකච්ඡාවක තියෙන හරිම අරය හරය ගන්න පුළුවන්ගෙන්නේ. අන්න ඒ අපි ගොඩක් දෙනෙක් කරන්නේ. අපි කරන්න එක සාකච්ඡාවක් කහන තව එකක් අහන තව එකක් අහන තව එකක් අහන ඒ මාරයගේ හැටි මාරය සෙට් කරන්න හොම තමයි <laughs> හරි එකන්නේ එකක් අහනකොට මොකද හැම දේශනාවකම අන්තර්ගත වෙලා තියෙන එකම දේ තමයි අන්තිමට තියෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ එකම ගඟකට බහින්න දින තොටුපොළ වල ටිකක් තියෙන්නේ. එක එක විදිහට එක එක්කෙනා කතා කරනකොට එයාත් එක්ක සකස් වෙන විදිහට එයාත් එක්ක කතා කරගෙන ඒ සාකච්ඡාව යන්නේ. දැන් බුදු පියාණන් වහන්සේත් එහෙම තමයි උපමාවල් අරගෙන ඒ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනා කියන්නේ එක එක්කෙනාගේ ඉන්ද්‍රිය නානත්ය අනුව ඒ ඒ මොහොතේදී දේශනා කරපු ටිකන්නේ. දැන් ඒ වගේ තමයි දැන් අපිත් අපි සාකච්ඡා කරනකොට ඒ මොහොතේ එන කතන්දරයක් නේ අපි ඇදලා අරගෙන යන්නේ දිගට. එතකොට එහෙම ඕ එහෙම තමයි මේ කියන්නේ එතකොට මේ තමහරක් කෙනෙට්ට දැන් එක දේශනාවක් තේරුණාට තම එකක් නොතේරෙන්න පුළුවන් මොකද එයාට ඒක ග්‍රහණය නොවෙන්න පුළුවන් එතකොට ඒ කියන්නේ එයාට ඒ පරියායෙන් දේශනා කළ හරියන්නේ කතා කළ හරියන්නේ යත් එක්ක කතා කරන්න ඕන වෙන පරියායකින් අන්න ඒ වගේ ඉතින් අර එක එක්කෙනා ඒ ටිකක් කතා කරනකොට තේරෙනවා මෙයාට දැන් අපි පටන් අරගෙන ගිය තැනින් නෙමෙයි ඊගාවට යන්නේ වෙන තැනකින් යන්න වෙන මොකද යාර්තයටටියක් කතාගන්නට දෙරල මෙයට මේ පැත්තිෙන් කියල්ල හරිියන්නෑ කියලා තොට වෙන පැත්තිකින් තම යා එක්කගෙන යන්න යෝ දැන් අර එක සාකච්ඡාවක් කර අහනකොට අර අර අර අරක කරොත් ඔයාට ඔයාටම තේරෙයි ආමම පලිනි සේරේ හනකොට හිච්ච නැතිටිකන්න දැන් ඇහෙන්නේ දැන් ඇහෙන දෙවිනි සැරිය ඇහෙන ඇයි දන්නවා දෙහෙමන්නේ පලවිනි සැරියට මං කිව්වගේ දැහර කැලීම වෙදිල තියෙන වත්තක් සුද්ධ කරන්න ගහම ඉස්සල්ලම අපි කරන්න මලාද කැත්තක් කරග නිසල ලොකුලොකු වැටි ගහලදානවානේ උඩින් උඩින් ඊට පස්සේ ඊට යටින් තීනටික පොඩ්ඩක් කපල කපල දාන ඊට පස්සේ තමයි පටන්ගන්නේ උදැල්ලයි අනිත් ඒවා ඉටිකයි අරගෙන වැඩ ටිකන සුද්ධ කරන්න ඔහොම ලියන්න අන්නේ වගේ එකම සාකච්ඡාව කීප සැරයක් අහනකොට පළවෙනි සැරේ යනකොට වැදිච්ච නැති ටිකක් තමයි දෙවෙනි සැරේ වදින්නේ ඇයි පලවින් සැරිසි දැන් අයර උඩින් උඩින් ගහන්ඩ ඕන්නෑන ඒටික් ගහල දයන්නේ දැන් ඒගාට ඊට පොඩ්ඩක් යටින් ගන්න තිනටික් ගාගෙන අන්ඩුවනි අන්නේ වගේ ඒ ඒ වගේ අන්න හරි අන්න හරි ඒ අන්න හරි අපි හර එකම ගානක් වුණත් එකම සිින්දුවක් වුණ අපි එකම සිින්දුවක් කීපතරයක් කහනුට අපිට හොදට එනවානි තාලෙත් ගාන්ට එනවා ඇඟට නේද වචන ටිකත්වෙනවා අන්න හරි ඒ විතරක් නේ දැන් අපිට කටපාඩන් වෙන විතරන්නේ අපිට ඒක තාලෙත් වෙනවා නේද ගානට අපේ ඇඟට ඇතුළට. ඒ කියන්නේ ආ ඉස්සල්ල පළවෙනි සැරේ එන්නේ නෑ. දෙවෙනි කීප සැරයක් අහනකොට අහනකොට තමයි ආ ඒකේ වචන ටිකක් මතක හිටිනවා තාලෙත් ගානට එනවා. අර ශෘතියෙන් පිට යන්නේ නැතුව කියව ගන්න පුළුවන් කියවන්න පුළුවන් කොහොම හරිනේ. අන්න ඒ වගේ මේ කීප දැන් අපි එකම වැඩේ වුණත් කීප සැරයක් කරනකොට බලන්න ඒක අපිට හොඳ හුරුවක් එනවා නේද? දැන් පළවෙනි සැරේකට අපි හිතමු ලුණු කපන්න යනවා කියලා. ටිකක් අමාරුයි වැඩි මොකොද මේ කපල පුරුදු නෑ ඒහන්ද සමාරකට ඇගිලික් කපා ගන්නවා නමුත් ටිකක් ටියක් කියලා ටික දවසක් ඕ වැඩි කරගෙන යනකොට අහක බලාගෙනුනත් වැඩේ කරන්න පුළුවන්නේ අන්න හරියන්න හරි අපි වාහනයක් කෙලවනකොටත් එහෙමනි පලවෙනිව මුලින්ම ලයිෂණයක් ගන්න පුරුදු වෙන කොටයි ලයිෂන් එක අරගත්තත් මුලින්ම එලෝනකොට බලන්න ස්ටීරෙන් විල්ල එක අත් දෙකෙන් මල්ලගන්නවා බදලනි වටපිට බලන්න සීට්ටකත් ලංකරගන්නවා නේද <laughs> ඔන්න ඔය විදියට ටික දවසක් අන්න හරි ඕහෝම ටික දවසක් කෙලවලා එලවනකොට එලවනකොට එලවනට එක ටිකක් පුරුදු වෙනවා පුරුදු වෙනකොට අර අර ඉස්සල්ලාගේ ස්ටීරින් විල්ලික එල්ලෙන්නෙත් නෑ සීට් එකත් ටිකක් සැප පහසු විදිහකට හදා ගන්නවා නේද ඊට පස්සේ පොඩ්ඩක් වටපිටත් බලන්න පුරුදු වෙනවානේ ඔහොම ඔහොම යන්නේ ආ ඒක ඒක අන්තිමට බලනකොට ටික කාලයක් යනකොට තනියෙන් ගිල්ලෙනුත් වාහනේ ලෝකෙන යනවනේ අත් දෙකක් ඕනෙත් නෑ <laughs> සිින්දුත්තාගෙන යනවා වට විටේ යහනගත්තේ කතා කරන්න පාරයනයවත් දකිනවා වට විටේ ඔක්කොමටික දකදක යන්නත් පුළුවන් අන්න ඒ වගේ එකැනෙ පුරුදුනාට පස්සේ එතකොට අර්දම දැන් සාකච්ඡාවක වුණත් මං කියෙන කාගි සාකච්ඡාවක් ඇහුවත් කාගි සාකච්ඡාවක් ඇහුවත් එක කීප සැරයක් අහන්න එක්කම සාකච්ඡාව කීප සැරයක් අහනකොට රහසත් තේරෙන්න්න ගන්න ඒ කියන්නේ මේ මුලින් ඇහිච්ච නැතිව ටිකක් කීගාව සැරේ ඇහෙනවානි. ඊළඟ සැරේ අහනකොට අර දෙකේදිම ඇහිච්ච නැති ටිකක් කීගාව සැරේ ඇහෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර එතනට ඒ ටික ඇහි ඉස්සල්ලාම ඇහෙන්නේ නැහැ ඒ ටික. ඉස්සල්ලාම ඇහෙන්නේ නැති ඒ ටිකට සකස් වෙලා නැහැ. දැන් එක සැරයක් අහලා එනකොට යම් ප්‍රමාණයකට සකස් වෙලා හිත. ඊට පස්සේ දෙවෙනි සැරේ අහන් එනකොට ඊටත් වැඩිය සකස් වෙලා. ඊට පස්සේ දැන් තුන්වෙනි සැරේ අහන්න පටන් ගන්න දෙවෙනි සැරේ නවත්තපු තැනින්. අන්න බලන්න ඒ එතැන්ට එනකම් ඇවිල්ල එතකොට ගමන අන්න හෙම දාපිට කඩේට යනවා කියලා ගෙදරින්දල මීට්‍ර පන්සීයක් කඩේට දුරතියෙනවන මීට්‍ර දහයක් ගයාට පස්සි තවතින්නේ බලන්නක හාරසි අනුවයිනි ඉරසි තව පණහක් ගියොත්තේම නේද හාරසිය හැට හතලියයි ඔයවිදිට ඔයිදියට එන්න එන්න එන්න එන්න එන්න දුර අඩුවෙනවා දුර අඩුවෙනවා අන්න අන්න ඒ වගේ දෙයක් මේක තියෙනවා ඇත්තටම ඉතින් මේ අර්දැන් ඔයාටත්මංකිවේ මුලින්ම හෙන්න ඕනේ සාකච්ඡා තියෙනවා. ඉතල කාගේ හරි දේශන අහලා තියෙනවද? ස්වාමීන් වහන්සේලාගේ. අහලා තියෙනවා සම්මේ නාට ගොඩක් අය ගාන තියෙනවා. අවුරුදු ගානක් දැන් වෙනවා මේක. හහ. ටිකට තේරෙනවා කියන දැන දැන් දැනගෙන දැනගෙන දිගට යනවා දැන් අර ඔබතුමා කියන දේවල් වලින් දැන් බාහිරයි අභ්‍යන්තරයි දෙකම නැහැ කියලා දැන් දේශනා අහද්දි තේරෙනවා මට හොඳට. ආයෙ පස්සේ මොකද්ද ආයෙ කියලා ආයෙ එතන නිකන් සැකයක් එනවා. අන්න ඒක තමයි. ඒ කියන්නේ හරියට ලිහිලා නැහැ. හරියටම ලිහිල නැති නිසා ඒ සැකන්නේ ඔයා අහන්න ඉස්සල්ලම එක හොඳවා කතා කරපික දැන් ඔයා අහන්න ඉස්සල්ල මහන්න නිවනට අත්තිවාරම කියල නිවනට නොසලෙන අත්තිවාරම කියලා ඇති වැඩසටහන ඔන්න ඕක අහන්න එක පාර අන්න ඒක කීප සැරයක් මහන්න ඒක කීප සැරයක් මහලා එනකොට ඔන්න ඔයාට යමක් අර මුලින්ම හොඳ හොඳ තැනකට ඕකෙන් අහල එනකොට වෙනවා ඔය කතරගම යන ඔය මේ දැනගෙන ගියොත් කතරගම කියනකත් ඒකත් හොඳ වැඩ ඒකත් ඒකටම යන කතන්දරයා මුල්ල ඉඳම්ම ලෙහාගෙන යන කතන්දරයන්නේ අරක අර නිවනට අත්තිවාරම කියනක කීපසරයක් අහලා මේ කහන්න ගන්න ආයිසරයක් මේ මේ මේ මොකක්ද දැනගෙන ගියුත් කතරගම කියනකත් අහන්න ඒ අහනකොට වාර්තේරෙයි මේ මේක ඉස්සල්ලා ඇහිච්චි නැති ටිකක් ඇහෙන්න ගන්නවා අන්න ඒක වෙනවා අන්න එතන්දිවාට ඔය තියෙන ගැටලු ටික එක එක එක එක එක එක ඔයා තුලින්ම ලෙහෙන්න ගනි අයි කාරවත් අහන්න ඕන්නෑ ඒක තමයි ක්‍රමී ඇත්තටම ඒ වගේ සාකච්ඡා තුන හතරක් කරගෙන තව එකක් තියෙනවා සාන්ඩිට්ටික දහම ඇහෙන ඇහෙන මොහොතේම අවබෝධ කරගන්න පුළුවන් කියලා එකක් ඇති අන්න එකත් අහන්න ඒ කියන්නේ මම මම නැත්තටම නැති වෙන දේශනාව කියලා ඇති එකක් අන්න ඒ සාකච්ඡා දෙක තුන ඉස්සල්ලම කීපම සැරයක් අහන්නකෝ ඉස්සල්ලම අහන්න නිවනට අත්තිවාරම ඊගාට ඔය ඔය ඔය ඔය මේ දැනගෙන ගියොත් කතරගම කියන කහන්න එක හොඳයි ඒ දෙක ඒ දෙක මුල ඉදම්ම යන දෙකක් ඊට පස්සේ ඊට වැඩි ඇඩ්වාන්ස් ගක් ඇඩ්වාන්ස එකක් තමයි අර මංකිවේ මේ සාන්ඩිට්ටික දහම ඇහෙනකොටම අවබෝධ කරගන්න බල අන්නේ සාකච්ඡාව අහන්න ඒ තුන අහන්නකො අනිත් ඒව අහන්න යන්න ඕනේ ඔය තුන විතරක් අහන්නකො <laughs> දැනට ඔය තුන කීප සැරයක් කීප සැරයක් පෙරල පෙරල පෙරල පෙරල අහන්න අහනකොට ඔයාට තේරෙන්න ගනි යමක් හරි ඒ තේරුම් නැත්තං එතකොටත් පොඩිපොඩි ගැටලු වෙනවනම් කතා කරන්න අන්න එතකොට මං හරියටම එව මේ ඒ පෙරිදකරම සාකච්ඡා තියන ඉටත් සරලව කරපුවා ඒ කියන්නේ දැන් අපි හිතුවත් එහෙම අපිට ඉස්සල්ලම ලෙහෙන්න ඕනේ මෙහෙමයි. දැන් අපිට වෙලා තියෙන මොකද්ද වෙලා තියෙන මේ සංසිද්ධිය කියලා දැනගන්න ඉපේ. අපි. එතකොට එහෙනම් මොකද්ද වෙලා තියෙන සංසිද්ධිය කියලා දැන් හැමෝම කියනවා මේ මම නැති කරන්න, අරව නැති කරන්න, මේවා නැති කරන්න කියලා. නේද? ඔය එකක්වත් නෙමේ කරන්න තියෙන්නේ. හරිද ඔය එකක්වත් නෙමේ කරන්න තියෙන්නේ. ඉස්සල්ලාම බලන්න තියෙන්නේ මොකද්ද මේ වෙන සිද්ධිය කියලා. මේ මේ මේ අපිට මේ මේ මොකද්ද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ එහෙනම් මේ උන්වහන්සේ මෙච්චර කාලයක් පෙරුම් පුරලා ආව කියන කතන්දරයක් තියෙනවනේ නේ. කල්ප ගා කල්ප ගාන. එතකොට කල්ප ගාන පෙරුම් පුරලා එන්න තිබිච්ච කතාව මොකද්ද කියලා කියන්න. එතකොට අපි මේ දැනගෙන තියෙන එකද? එතට මේ හැමෝම මේ හරි ලේසියෙන් දකින කතන්දරයක්ද මේක එහෙමට බෑනේද අන්නේ වගේ පොඩි නිකං ගවේශණයක් වෙන්න ඕනි මුලින් වෙලා මේ ඒගැන තමන්ට අන්නේ ටික ටිකක් තේරෙන්න ඕනේ එතකොට මේක ප්‍රඥාවකට මහුවෙන දෙයක් කියලා කියනවනම් ඒනම් අපි මේ බලන කෝනවලින් බල්ල හරියන්න නෑනේද කියලා තේරෙන්න ඕනේ අන්න ඔන්න ඔය ඔන්න වගේ මංකයන් අර වැඩිය මේ මේක මේ ගොඩක් ඒකැනෙ දහම කියන්නේ අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න තියෙන තැන තව ප්‍රශ්න ඇති වෙන තැනක් නෙමේ නැතැ අපිට වෙන්න අපි මේ දහමක් ඔයන්න ගී ලබි නැති ප්‍රශ්නත් ඇති කරගන්න යිගාවට එතකොට එතකොට නිවනක් නෙවේ නිතින ගින්නක්න වැඩලා එහෙම වෙන්න මේක මේක එහෙනම් අපි විස්සල්ලම් බලාගන්න ඕනේ මොකද්ද බුදු පියාණන් වහන්සේ මේ කිව්ව දේ? මොකද්ද මේ ප්‍රඥාවකට අහු වෙන කතන්දරේ? අන්න ඒක ලිහෙන්න ඕනේ කියන්නේ. දැන් අපිට ලෝකයක් හම්බ වෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් අපිට පේනවනේ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයත් එක්ක තමයි අපිට මේ කතන්දර ඔක්කොම ටික තියෙන්නේ. නේද? ඒ කියන්නේ පේන නිසා අපිට ලෝකයක් හැදෙනවා. ඇහෙන නිසා ලෝකයක් හැදෙනවා. ඊට පස්සේ ගඳ සුවඳක් දැනෙන නිසා ලෝකයක් හැදෙනවා. රසක් දැනෙන නිසා ලෝකයක් හැදෙනවා. ඊට පස්සේ මේ ස්පර්ශය වෙනකොට කයත් එක්ක ස්පර්ශය වෙනකොට ඒකිනුත් ලෝකයක් හැදෙනවා ඒ ඔක්කොමත් එක්ක හිතන හිත අපිට මේ හිතත් එක්ක අපිට ලෝකයක් හැදෙනවා ඔන්න ඔහොමනේ ඉන්නේ එතකොට ඔය හයෙන් තමයි ඔය හයෙන් තොරව තව හම්බ වෙන වෙලා තැනක් තියනවද කොහෙන්වත් එහෙම නෑ අන්න හරි අන්න හරි ඔය හයෙන් අපිට ලෝකයක් හම්බ වෙන්නේ එහෙනම් ඔන්න ඔය හය ගැන හොයනවා ඉස්සල්ලාම ඔන්න මම කියන්නේ පියවරින් පියවර එන්න ඕන විදිය හොඳේ ඊට පස්සේ ඊට පස්සේ අපි බලනවා එහෙනම් මේ ඇහැ කන නාසය දිවකය මන කියන හයෙන් තමයි අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට බලනවා. දැන් ඇහෙන් කරන එක කනෙන් කරන්න පුළුවන්ද? බෑ. බෑනි කනෙන් රූප බලන්න බෑනි. කනට පේන්නේ නෑනේ. එතකොට ඇහෙන් පුළුවන්ද සද්දහන්න? ඒකත් බෑ. එතකොට මම මේ කියන්නේ වට මේ ඥානයක් වඩා ගන්න විදිය. හොඳේ? ඊට පස්සේ දැන් නහයෙන් දැ නහයට පුළුවන්ද එතකොට රස දැනගන්න බෑන එතකොට දිවට පුළුවන්ද ගඳ සූදත් දැනගන්න දීවටත් අන්න හරි එතකොට බලන්න දැන් කයට ස්පර්ශයක්ත්තිීම එතට කයිම් පුළුවන්ද රූප දකින්න බෑනේ එතකොට බන්න එහෙනම් මේ අපිට පීනවා මේ එකකට එකක් එක ආයතනකින් කරන්න පුළුවන් එක තව එකකින් කරන්න බෑ කියලා අන්න එතකොට පේනවා අන්න හරි එක ආයතනයකින් කරන්න පුළුවන් දැ ඇහැට කරන්න පුළන් පේනවා කියන ස්භාවයකින් ගමනක් පෙන්න්න එකයි මේ එතකොට කනට පුළුවන් වෙන සද්ද සද්ද කියන තැනින් ලෝකයක් කරන්න දෙන්න නේද එතකොට මේ එතකොට බලන්න එතකොට එහෙනම් හිත කියන තැනගත්තොත් එහෙනම් අර පහෙන් කරන එකක්වත් හිතට කරන්න පුළුවන්ද? අර පහට කරන්න පුළුවන්ද හිතෙන් කරන වැඩේ ටික? බෑ නෑනේ අන්න එතකොට අපිට පේනවා ඇහැ කන නාසය දිව කය මන. මේ ආයතන හයට තියෙන්නේ වෙනස් වෙනස් කෘත්‍යයන් ටිකක්. අන්න බලන්න. එතකොට අපිට පේනවා මේ ආයතන හයට තියෙන වෙනස් වෙනස් කෘත්‍යයන් ටිකක් නම් එකක් කරන එක තව එකක්ට කරන්න බෑනේ. හරි. එහෙනම් ඕක දැන් ඥානයක් හැටියට වෙනව නේද? ඒක එහෙමමයි නේද? අන්න හරි ඒටිකත් තීරණ හොඳ අන්නමතයි ම මේ කියන්න මම සරලෝ පෙන්න්නන්නේ ඊට පස්සේ බලන්න ඊට පස්සේ ඇහැ කියන තැන අරගන්නවා එහෙනම් ඔන්න දැන් එක ආයතනයක් අරගෙන බලනවා ඇහැ හරි ඇහැ කියන තැනින් තමයි අපි අහලා තියෙන්නේ ඇහැට තමයි පේන්නේ කියලා. ඇහි කෘත්‍යය තමයි පේන එක නේ? හරි. එතකොට ඇහෙන් තමයි එහෙනම් දකින්නේ අපි. ඕමනේ අපි හිතන් ඉන්නේ. ඕක ඇත්තද කියලා බලනවා හරිද ඕක ඇත්තත්ද කියලා බලන්න දැන් ඒක ඔයාට තේරුණොත් ඒක ඇත්තක් නෙමේ කියලා ඉතින් ඇත්තක් නෙමේ නේනන්නේ අන්න බලන්න යෝ එතකොට බලන්න අන්න හරි අන්න හරි දැන් අපි බලනවා එතකොට අන්න හරි දැන් අපි හිතනවා අපි අහලා තියෙනවා ඇහැට තමයි පේන්නේ ඇහෙන් තමයි දකින්නේ කියලා දැන් අපි ඊට පස්සෙ බලනවා ඇත්තටම ඇහෙන්ද පේන්නේ ඇහෙන්ද දකින්නේ පොඩි පරීක්ෂණයක් කරනවා පොඩි පරීක්ෂණයක් කරනවා කොහොමද පරීක්ෂණය කරන්නේ එහෙනම් ඇහැට නම් පේන්නේ ඇහෙන්නම් දකින්නේ ඇහැයි රූපෙකුයි තිබුණොත් පේන්න ඕන්නේද ඇහැයි ඇහැට ගැටෙන දේවල් තිබුණොත් ඇහැට පේන්න ඕනේ නේ ආ ඒක එහෙම වෙනවද කියලා බලනවා කොහොමද බලන්නේ ඔන්න අපි බලනවා මලමිනියක ඇහැ තියෙනවනේ දැන් මැරුණ කියලා හිතන්න ඔක්කනේ. ඒ ඇහැ ඇරලා එයා කැමති මේකක් පෙන්වන. මෙන්න වගේ පොඩි දුව, ලොකු දුව, මේ වගේ නෝනා කියලා. දැන් එයාට අම්බු වෙනවද? හම්බෙන්නේ නෑ නේද? හම්බු වෙන්නේ නෑ නේද? එහෙනම් ඇහැට හම්බු වෙලා නෑ නේද අම්මා තාත්තා ඔය කියන මේ ලෝකේ කිසි දෙයක්. කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ. එහෙනම් ඇහෙන් අපි ඇහෙන් අපි දැකලා නෑ නේද? එහෙනම් කිසි දෙයක් එහෙම. අන්න බලන්න. එහෙනම් මේ එහෙනම් අපිට ඇහෙන් කවදාකවත් මේ ලෝකේ කිසි දෙයක් හම්බ වෙලා තියෙනවද? අරක ලස්සනයි මේක කැතයි අර පුටුවක් අර පොල් ගහක් අර හඳ අන්න ඉර මේකක්වත් හම්බ වෙලා තියෙනවද? එකක්වත් හම්බ වෙලා දැකලත් නැහැ නේද? දැකලත් නැහැ. එහෙනම් ඇහැ කියන්නේම හිස් ගයක් නේද? එතකොට බලන්න එහෙනම් අපිට පේනවා ඇහැයි රූපේ තිබුණට කවදාකවත් එහෙනම් දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා. පේන්නේ නැහැ කියලා. ඒකන්නේ ඇහැයි රූප දැන් අපිතුම නිර්වින්දනය කරලා තියෙන ඔයාව සිහ නැති කල්ලා ඇහැ නැති උන්නෑන ඇහැ ඇරල පෙන්නුවට ඔයා ඔයා දැන් ඔන්න ඔයා සිහ නැති කල්ලා වීඩියෝ එකකුත් කන්නවා වීඩියෝ එකක් කරලා වීඩියෝ එකකුත් අපි කරන ගමන් ඔයාගේ ඇහැරල පෙන්නවා මේ මේ වාගේ මේ ඔයාගේ මොනමනවා හරි ජාතිටිකක් පෙන්න්නනවා එකන්නේ මේ වගේ පොට්ටිකක් ඔයාගේ අම්මා මේ ඔයාගේ තාත්තා දැන් කිලොහොම පෙන්වාට දැන් වාට හම්බුවේ නොදේ වෙලාවේ හම්බෙන්නේ සිහිය නෑ සිහිය නෑනේ හිත නෑ ආ ඊට පස්සේ ඔයාලගේ කනටත් දැන් ඔය කනට ඇහෙනවද කියන ඒවා එකක් අර ඒකත් නෑ වෙලා ආන්න හරි. එතකොට කන්න කැමති කෑමක් දානවත් දිවට හම්බ වෙනවද? ඒකත් දැනෙන්නේ නෑ ආ ඒකත් දැනෙන්නේ ඒකත් ගන්න බැරි වෙනවා. එතකොට ඔය වගේ ඔයා ඔයා කැමැතිම සුවඳක් නහය ගාවට ගහන කැමැතිම සුවඳක් තියෙන එකක් නහය ගාවට අල්ලනවා. දැන් හම්බ වෙනවද? ගඳ සුවඳ? ඒක දැන් ඔය කයි මොනව කරත් ඔයා දන්නවද ඔය කයට කෑලි කපල අයින් කරත් දන්නවද දන්නේ නෑ නේද දන්න එහෙනම් බලන්න ඔයා එහෙනම් ඔත නැති මොකද දැන් සීහ නැති කරහම නිර්වින්දනය කරහම හිත නේද මේ මනස කියන ස්වභාවය උතන නෑ එහෙනම් බලන්න ඔන්න දැන් ඔයාට සිහියේනවා සීආාවට පස්සේ පෙන්න්නනකොට මේ අරකන මේ මේකන අන්න අරයා කතා කරන්නේ කහෙනවා මෙයා කතා කරන්නේ කහෙන රස දැනෙන ඔක්කොමටි හම්බුවෙනවාන හරි එතකොට අලුතින් එකතුනේ මොකක්ද හිත නේද එහි නං ඔන්න බලන්න ඔයාට ඔය දේවල් හම්බුවෙන්න හිත ඕන වෙනවා හැබැයි අන්න බලන්න ඉස්සල්ල ඇහැ තනියෙන් අරගත්තාම ඇහැට හම්බුන්නේ ඒනම් දැන් හිතාවට පස්සේ හම්බුවෙනවා කියලා කියන්නේ හම්බුවෙන්නේ හිතට නේද එතකොට? අන්න බලන්න එහෙනම් ලෝකයේ හම්බුවෙන්නේ හිතට. එහෙනම් දැන් පේනවා කියන තැනත් අරගෙන බලන්න දැන් දැන් ඔන්න බලන්න. එහෙනම් පේනවා කියලා කියන්නේ ඇහැටද පේන්නේ හේතු තුනකටද පේන්නේ. ඒ කියන්නේ ඇහැයි රූපේ තිබුණට පෙවුන්නේ හිතාපු හැටිය පේනවා. අන්න අන්න ඒ කනයි සද්දේ තිබුණට ඇහුන්නේ නැහැ. හැබැයි හිතාපු හැටිය ඇහෙනවා. අන්න බලන්න දැන් වැඩි. ඊට පස්සේ නහයයි ගඳ සුවඳයි කියන දෙක තිබුණට තේරු ඇහුන් අහුන්නේ හැබැයි හිතාපු හැටිය අහුවෙනවා. හම්බ වෙනවා. එහෙනම් බලන්න ඒක මොකද කියන අඳුර ගන්නවනේ. අන්න අන්න හරි හිතින් අඳුර ගන්නවා. හිතට ඒ කියන්නේ අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන ස්වභාවය එනවා එතකොට නිකම්ම. නේද? අපේ අපේනවා, අන්න ඇහෙනවා, අන්න දැනෙනවා. මේ මේ ටික ඔක්කොම එන්න ගත්තී හිතාවට පස්සේ නේද? ආ එහෙනම් බලන්න ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන එක. ඒ කියන්නේ ඇහැයි රූපයයි ඇහි හිත. ඒ කියන්නේ රූප බලන හිත හටගත්තොත් තමයි පේනවා කියන එක ඉන්නේ. එන බලන්න පේනවා කියන්නේ හේතු තුනකට සකස් වෙන ධර්මතාවයක්. හේතු තුනක් නිසා ගොඩ නැගෙන ඵලයක් තමයි පේනවා කියන්නේ. ඒ කියන්නේ ඇහැ තිබුණට වැඩක් නැහැ. රූපේ තිබුණටත් වැඩක් නැහැ. විඤ්ඥානය එන්න ඕන හිත එන්න ඕන යොතන්ට හිත ආවට පසි තමයි පීන ඇහි හිත එන්න ඕනේ තවට බලන්න රූප දකින හිත පහල වෙන්න ඕනේ එහෙනම් බලන්න හේතු තුනකට තමයි පීන්නේ එහෙනම් ඔන්න අපිට පේනවා කවදාක්කත් ඇහැට පෙනිලා නෑ කියලා ඇහෙන් දැකලා නෑ කියලා හේතු තුනකට තමයි හම්වෙන්න පේනවා කියලා හරිනි අන්න අන්න හරි. ඔය වගේම හේතු තුනකට තමයි ඇහෙන්නේ. හේතු තුනක් සකස් වෙලා තමයි ඇහෙන්නේ. හේතු තුනක් සකස් වෙලා තමයි ගඳ සුවඳක් දැනෙන්නේ. හේතු තුනක් සකස් වෙලා තමයි ওই විදිහට අපි දැනට ওই විදිහට ගමුකෝ. මේ රස රස රසක් දැනෙන්නේ. මේ ස්පර්ශයක් දැනෙන්නේ. ආ මේ විදිහට අපිට පේන එහෙනම් මේ ඇහෙනවා, පෙනෙනවා, දැනෙනවා කියන ඒවා ඇහැ කන නාසය දිව කය ඒකකට හම්බ වෙච්ච එකක් නෙමෙයි. හේතු සකස් වෙනකොට ගොඩ නැගෙන දෙයක් කියලා. පේන බව, ඇහෙන බව, දැනෙන බව. අන්න එතකොට අපිට පේනවා එහෙනම් අර අපි දැන් කවදාක්වත් දන්නේ නැති කතාවක් දැන් එන්නේ එළියට. නේද? එතකොට බලන්න අපි දැනගෙන හිටියේ නෑ මේ හේතු හේතු ටිකක් සකස් වෙලා පේන බවක්. අපි හිතන් හිටියේ ඇහැට පේනවා කියලා, කනට ඇහෙනවා කියලා. එතකොට අපිට පේනවා එතකොට ඊට පස්සේ තව ටිකක් බලමු. දැන් ඇහැ රූප චක්කු විඥානය කියනකොට මෙන්න මේ වගේ. S2 වහගන්නවා දැන් ඔයා. ඇස් දෙකාරිනවා ඇස් දෙක අරිනකොටම ඔය ඇස් දෙකට ඇස් දෙකී සීමාවේ අන්සක එකසි අසුවකට තින ඔක්කොමටික වැටලනී දැන්තියෙන්නේ කැමරාවක ෆොට එකක් ගැව්වාගේ අන්න වලන් CCTV කමරාව එක කයිකල තිබුණ ඒකලත් ඔයිටික ඔය විදිට වැටනවා නේද ඔය දැන් වැටල තියෙන කන්නාඩිය තිබොත්තේම කන්නාඩිය සීමාවට තින ඔක්කොමටික වැටෙනවා නේද අන්න හරි ඔන්න බලන්න දැන් ඔහොම වැටුන කියලා හැදන්නවාද <laughs> කන්නාඩිය දන්නවාද අන්නර ඒ අන්නර කැමරාවක් වගේ තමයි අපේ මේ හැ අර කන්නාඩිය වගේ අපේ හැ උපකරණය ඒ ඇහැ දන්නේ නෑ එකක්කත් ඔන්න බලන්න පෙනීම කියන තැන ඔන්න ඉදිට ඇහැ රූප චක්කු විඤ්ඥානය හටගත්ත නිසා දැන් ඔය ඇහැ වහල ඇහැ අරිනකොට ඔය ඔක්කෝමටික වැටිනවා නමුත් දැන් ඔතනින් එක එක වෙන්කරුත් එහෙම පුටුවක් මේසයක් බිත්තියක් ෆෑන් එකක් ඔහොම කියලා ආ ඒ මොකක්දී අන්න අන්න හරි අන්න බලන්න අපිට පේනවා කියලා හැදෙන තැනින් අපිට දෙයක් හම්බුවෙන් දෙයක් කියලා හම්බුවෙන්නේ මෙන්න මෙහෙම වුණොත් ඇහැ රූප චක්කු විඤ්ඥානය ඔන්න රූපය ඔන්න පේනවා කියන ස්භාවේ දැම් බලන්න ඇහැ වහලා ඇහැ අරිනකොටම පේනවා පේනවා කියන තැනම නේද රූප ටික තියෙන්නේ රූපේ තියෙන්නේ අන්න බලන්න ඒ කියන්නේ පේනවා කියන ස්වභාවයම තමයි රූපය. එතකොට බලන්න පේනවා කියන ස්වභාවය අපි අහලා තියෙනවා පේන්නේ ඇහැට කියලා. ඔය ඉපිදිලා තියෙන්නේ ඒ ඇහැ නේද? දැන්. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ පේන්නේ ඇහැට කියලා. ඒ ඇහැ මොන හැද ඔය කියන්නේ? අපි ඒ ඒ පේනවාගේ පේන්නේ හැට කියලා අපි දැනගෙන තියෙන්නේ මොකෙන්ද හිතින් නේද හිතින් දැනගෙන එතකොට ඒ හිතින් දැනගත් ඇහැ මොකද්ද ඒක මාස්ටර් නේද නෑනේ අන්න බලන්නකො වැඩි දැන් එතකොට බලන්න මස් ඇහැටද පේන්නේ අපි අහලා තියෙනවා නේද පොඩි කාලේ ඉඳලා පේන්නේ ඇහැට කියලා. ඔව් ඔව් ඔව්. එතකොට ඒක දැනගෙන තියෙන හිතින් නේද? ඔව්. ඉතින් ඒකත් ඉතින් අදාළත් ගන්න අන්න හිතින් දැනගත් ඇහැ මොකක්ද දැන් හිතේ තියෙන ඇහැ අල්ලන්න පුළුවන් ඔයාට ඔය හිතේ හිතින් දැනගත් ඇහැ දැන් ඔදන් ඔයාට ඔයාට ඇහක් තියෙන ඔන්න අපි මෙහෙම හිතමුකෝ ඔයාට ඇහක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද ඒක සිතුවිල්ල කියන්නේ හිතකින් එතකොට ඒ අල්ලන්න පුළුවන්ද ඒ අල්ලන්න බෑ ආන්න ඒ ඇහැ තමයි දැන් ඔන්න පේනවා කියන දැන් ඉපදිලා තියෙන්නේ තේරුණාද අන්න හරි ඒ හැ තමයි දැංගුයිති ඔයාට පේනවා කියන තැන වාට පේන ඔයාට හිතෙනවන්නේ දැන් ඔයාට පේනවද හිතෙනවද හැට පේන්න කියලා අන්න හරි එහෙනම් පේනවා කියලා මෙච්චර කල් හිතන් හිටපු දැන තියෙන හිතන බවක් නේද කන්න දැක්ක ඇහෙනවා කියන දැන මෙච්චර කල් හිතන් හිටපු දැන තියන්නේ ඇහෙනවාද ඇත්තටම හිතනවාද ඒත් ඒකමයි අන්න හරි නහයට ගඳ සුවඳක් දැනෙනවා කියලා නහයින් දැනගන්නවාද හිතන බවද්ද තියෙන්නේ දිවට රසත් දැනෙනවා මේක දැවිල්ලයි මේක රසයි පැණිරහයි මේක දැනෙන බවද්ද තියෙන්නේ නැත්තම් හිතන බවද්ද <laughs> ඒකත් හිතනවා එතකොට බලන්නක දැන්වා ගල් පොලෝක ඇවිදිනවා කකුලේ ගල් ඇනිනවා තනකොළ ෆිස්සක ඇවිදිනවා අන්න හරි සනීපයි කකුලට දැන කකුලද කියන්නේ එතකොට බලන්න ඇහෙන්න පෙනෙන දැනෙන දේවල් ටික දැන් එහෙම දෙයක්ද තියෙන්නේ නැත්නම් හිතන බවක්ද තියෙන්නේ ඔයාට දැන් තේරුණාද එතන වෙනස? එහෙනම් මම දැන් ඔයාට කිව්වොත් එහෙම පේන දෙයක් ඔය ඉස්සරහා තියෙන පේන දේවල් ගැන කියන්න කියලා ඔයාට කියන්න වෙන්නේ පේන දේවල්ද හිතෙන දේවල් ටිකක් ගැනද? හිතන දේවල් කියන්නේ නෑ. අන්න දැන් පේනවා නේද පොඩි වෙනස කතාවක්. ඒ කියන්නේ මෙච්චරකල් ඇහෙනවා පෙනෙනවා දැනෙනවා කියලා හිතන් හිටියට එහෙම දෙයක්ද වෙලා තියෙන්නේ ඒ හැම තැනකම හිතෙන බවක්ද තියෙන්නේ හිතන හිතන බව තියෙන්නේ අන්න බලන්න එතකොට අන්න බලන්න එතකොට ඔයාලට පේනවා නේද හිතෙන්නේ ඇහැටද කනටද නහයටද දිවටද කයටද හිතටද හිතට හිතට එහෙනම් ලෝකයේ හම්බෙලා තියෙන එක තැනකින්නේ පෙනුනත් ඇහුනත් දැනුනත් ලෝකේ හම්බෙලා තින්නේ කොහෙන්ද හිතින්නේද අන්න දැම් පීනවනීද කතන්දරී. එහෙනම් අන්න අන්න හිත දැන්වට තේරුණ නේද එතන? අන්න ලෙහුණා නේද? අන්න බලන්න. එහෙනම් හිතකට කොටු වෙච්ච සත්‍යක් නේද උතන ඉන්නේ? <laughs> අන්න අන්න දැක්කද? එතකොට ඔයාට පේනවා නේද? එහෙනම් මේ ඇහැ දැන් මේ හිතෙන දේව දැන් ඔතන අපි හිතමු ඉස්සරහ තියෙන දේවල් ගැන කියන්නකො ටිකක් ඔය තියෙන දේවල් ටිකක් ගැන කියන්නකෝ දැන් තියෙන ටිකද ඔව් කියන්නකෝ කියන්න යන දේ ඔව් යන දේ තියෙනවා ගල් කැලක් තියෙනවා පිටිය තියෙනවා හරි ඔන්න ඔය චුට්ට ගන්නකෝ ඔය චුට්ට ගත්තාම ඔන්න බලන්න දැන් ඔය කිව්ව එකක්වත් ඇහැ දන්නවද ඇහැ දන්නේ නැහැ එහෙනම් මේ හිත හදාගත්ත එක ගැන ඇහැ කවදාකවත් දන්නවද නෑ කන ඔය ඔය දැන් දැම් මේ ඇහෙන දේවල් ගැන දැන් අපිතු මෙහෙම දැම් මම දැම් මම දැම් මම කියන්න මෙහෙම පුටුවක් මේසයක් කෝප්පයක් පිංගානක් දැන් ඇහුණනි කාට දැහුණේ කන්නට දැහුණේ අන්න හරි දැනගත්ත අන්න හරි ඒ දැනගත්තේ කණ දන්නවාද කන දන්නයි කනට එන්නේ ශබ්ද ටිකක් නේ. අන්න හරි. හරියටම හරි. කනට ඇවිල්ලා වැදින ශබ්ද ටිකක් කන ওই බවක් දන්නේ නැහැ. එහෙනම් බලන්න ඇහෙන එක හරහා හිත හදාගන්න එක කනට කවදාකවත් හම්බ වෙලා තියෙනවද? නෑ නෑ. පෙනෙන එක හරහා හිත හදාගන්න එකට හදාගන්න එක ගැන ඇහැ දැනගෙන තියෙනවද කවදාකවත්? ඒකත් නෑ. එහෙනම් ඔය ඔය විදිහට ඇහැ කන නාසය දිව කය ඔය පහෙන් හදාගත්ත කිසි දෙයක් ගැන හිත හදාගත්ත දේවල් ගැන ඒ ඒව දන්නවද එකක්ක? මේ කිසිම එකක් දන්නේ නැහැ. අන්න එතකොට බලන්න. ඒනම් සසර වසනාතුරාවට ඒ පහට කවදාවත් මොකක්වත් හම් වෙලා නැහනේ. බලන් යනකොට. හරි. අපි හිතමුකෝ. දැකලා නැහැ මොකුත් වෙලා නැහැ නේද? අන්න හරි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔය ඔයාගේ ඇහැ ඔයාගේ ඇස් දෙක කාට හරි බද්ධ කරනවා. දන් දෙනවා. දැන් ඔයා ලෝකයක් දැක්කනේ ඔයාගේ අම්මා ඔයාගේ තාත්තා ඔයාගේ සහෝදර සහෝදරිය ඉන්නවා නම් ඔයාගේ යාළුවෝ මේ මගේ කාමරේ මේ මගේ ඇඳුම් කියලා ඔයාට ලෝකයක් තිබුණානේ. අපි හිතමු ඇහැට හම්බ වෙලා තිබුණා නම් එහෙම ඔයාගේ ඇස් දෙක කාට හරි බද්ධ කරාට පස්සේ එයාටත් දැන් ඒ ඇහැට නම් හම්බ වෙලා තිබුණේ දැන් එයාට බද්ධ කරාට පස්සේ ඔයාගේ අම්මාවත් හම්බෙන්නේ එයාගේ අම්මා කියලා නේද? ඔව් එහෙම නැහැ නේද? එහෙම නැහැ නේද? එහෙනම් ඇහැට නෙමෙයි නේද කවදාවත් හම්බ වෙලා තියෙන්නේ. තේරුණාද? ඇහැ පාවිච්චි කල්ලා හිත ගමනක් හද ගමනක් යනවනේ හැබැයි යන ගමන ගැන හැදන්නවද එහෙනම් වාට පේනවනි අපිට මේ බාහිර ලෝකය ස්පර්ශ කරන්න පුළුවන් ඇහැ කන නාසී දිව කය කියන පහින් ඒ පහින් ගන්න දත්ත ටික අරගෙන හිත වෙනම ගමනක් යනවා තේරුණාද එහෙමයි හැබැයි අර පහේ ගැන දන්නේවත් නැහැ. අන්න එතකොට බලන්න අන්න එතකොට මෙන්න මේ වගේ උපමාවක් මම කිව්වොත් ඔන්න මේ තලගොයේ හිල් හයක් තියෙන හුබහකට රිංගනවා. පහක් වහලා එකක් දිහා බලන් ඉන්න කියනවා ඔයාට. ඔය කිව් එක මොකක්ද ඔයාට තේරෙන්නේ? ඉතින් බලන් ඉන්නවා ඇහෙන් රූප දිහා බලනද කියලා. දැන් මම කියන්නේ මෙහෙමයි. ඔන්න තලගුවෙක් හොඳට අහගන්න. තලගුවෙක් මේ හිල් හයක් තියෙන හුඹහකට යනවා. ඊට පස්සේ වාට කියනවා පහක් පහල එකක් දිහා බලන් ඉන්න කියලා. ඔය කිව්වේ මොකද්ද? හිත දිහා බලන් ඉන්න කියන්නේ. හිත දිහා බලන් ඉන්න කියන අර පහ පහක් වහන්න කිව්වයි. අර පහට කවදාවත් අම්බේලා තියනවද ලෝකයක්? අම්බේලා නෑ නේද? <laughs> ආන්න හරි ඇහැ කන නාසය දිවකය කියන පහ පහ වහගන්න කියනවා. ඇයි ඒ පහෙන් ගන්න බෑ කිසි දෙයක්. ඒ පහට කවදක්කත් ලෝකයක් හම්බ වෙලා නෑ එකක් දිහා බලන් ඉන්න කියනවා. එක මොකක්ද මනස හිත අන්න බලන්න. එහෙනම් බලන්න දැම් එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ එතකොට දෙයනි දැම් පේන එකට ඇහැට වැටෙන දැන් අපි තුම මෙහෙම ඔයා කරුවලක ඉන්නවා. දැන් අපිතම ඔයා කවදක්වත් දන්නේ නැතික තැනකට එක්ක යනවා කාමරයකට එක්කන් ගිහිල්ලා ඇස් දෙක වහගෙන එක්කයි යන්නේ ඇස් දෙක වහලා ඇස් දෙක බැඳලා ගෙනියනවා ගෙනහිල්ලා ඇස් දෙක අරිනවා ඇස් දෙක අරිනකොටම කාමරේ සම්පූර්ණම අන්ධකාරයි දැන් ඔයාට කිව්වොත් කාමරේ තියෙන දේවල් ගැන කියන්න කියලා කියන්න පුළුවන්ද බෑ කරුවලයිනේ කරුවලයිනේ වාට පේන්නේ ලයිට් එකක් දානවා දැන් එකපාරම පේනවනේ පේනවා එහෙනම් බලන්න කාමරේට අලුතෙන් එකතු වුනේ මොකද්ද ආලෝකේ නේද? ආලෝකේ. එතකොට පේනවා කියලා ආවේ ආලෝකේ වැටිච්ච තැන නේද? එතකොට එතකොට එතකොට බලන්න ඇහැට වැටලා තියෙන ආලෝකයක් නේද? ඔව්. ආ. ඕක තමයි ඇත්තටම වෙන්නේ. අපිට මේ තියෙන වස්තු සකස් වෙන ඒවා පරාවර්තනීය වෙලා එන ආලෝක කිරණ ටිකක් තමයි ඇහැට වැටෙන්නේ. තේරුණාද? පේනවා කියලා අපි ගන්නෙ නේ. අන්න හරි. එතකොට තමයි අපිට මේ ඒකට අනුරූපව සටහන් වැටෙනවා මේ ඇහැට අර කණ්ණාඩියට වගේ. අර අර අර කැමරාවට වගේ. තේරුණාද? අන්නේ වැටෙනකොට ඒ හරහා තමයි මේ මනසින් අපි ගන්නෙ. මොලයත් උපයෝගී කරගෙන මේ මනස තුලින් අපි මේ ලෝකයක් හදාගන්නේ. එතකොට බලන්න එහෙනම් ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක්. ආලෝක කිරණ ටික. හිත හදාගන්නවා බිත්තියක් දැලක් නේද? එක එක මේ එක එක විදිහට ජනේලයක් දොරක් ওই විදිහට හදා ගන්නවා. එතකොට දැන් මේ හැදින එක හැදෙන්නේ කොහොමද? දැන් මාර වැඩිනේ ඇහැට වැටෙන්නේ වර්ණ මේ ආලෝක කිරණ ටික. හිත හදා ගන්නවා මේ මේක. දැන් හිත දැන් ඇහැට වැටෙනද දොරක්? ඇහැට වැටෙනද දැලක්? ඇහැට වැටුන ඇහැට වැටුනේ වර්ණ සටහනක්. ඇහැට වැටුනේ ආලෝක කිරණ ටික. දැන් ඒ ආලෝක කිරණ ටික දොරක්ද? ඒ අලුව කිරණ ටික දැනත්ද ඒ අලුව කිරණ ටික මේ ඇවිල්ලා මේ පුටුවත්ද මේසේ ඇත්ත ඔය එකක්කත් මේ ඇහැදන්නවාද නෑන අන්න දැන් වාට පේනොද එනම් බන්න පෙනීම තුළ අපිට ඔය කියන එකක් පනවන්න බැරි වෙනවා ඒ කියන්නේ මමටිය සරලෝ කිවේ ඉතින් ඔන්න ඔය වගේ අපිට බලන්නකොට පේනවා නේද මේක මා හතර වීරි කතාවන්නේ යකෝ මේ පේන්නත් තියෙනවා අල්ලන්නත් පුළුවන් පේන්නත් තියෙනවා හැබැයි ඇට අම්බලත් නෑ විත මොකක්ද මේක නේද මේ හතර වීරි කතාවන්න මේක නේද එතුකට බාහිරේ එතකොට දැන් දැන් ඇහෙන් කරන එක හිතින් කරන්න බැරිනා ඇහැට පෙනිලත් නැත්තන් හිතින් පේනෙත් නැත්තං දෙ මොකකට දෙනම් මේ පේන්නේ මහර කතාවක් නෙමේක <laughs> ඒ ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ ආ අන්න ඒක තමයි ඉතින්ම හදාගත්ත ගැට ටිකක් නේද ඒ තියෙන්නේ අන්න ඒක තමයි එතකොට එහෙනම් අපිට පේනවා නේද මෙතන මේ අපි හිතනවට වැඩිය මහ සියුම් කතාවක් තියෙනවා කියලා අන්නේ කතාව දැන් අපිට කොහොම වුණත් අපිට පේනවා නේද? ඇහැයි කනයි නහයයි දිවයි කයයි උපයෝගී කරගෙන මේ හිත තමයි ගමනක් යන්නේ කියලා. ලෝකයක් හදාගෙන. ඔව්. අන්න එහෙනම් දැන් අපිට පේනවා නේද පහක් වහලා එකක් දිහා තමයි බලන් ඉන්න තියෙන්නේ කියලා. හිතයි හිත ගැනයි හොයන්න ඕනේ කියලා. මේ හිත මොකද්ද කියලා. හිත මේ කොහොමද මේ හිත සකස් වෙන්නේ? හිත දැන් ওই හිත සකස් වෙන සකස් වෙන වාරයක් පාසා නේද? මටයි පේන්නේ, මටයි ඇහෙන්නේ, මටයි දැනෙන්නේ මේ ඔක්කොම ටික එන්නේ. එතකොට මටයි කියලා අරන් තින්නේ ওই හිත නේද? හිත මමයි කියලා නේද අරන් තියෙන්නේ? ආ අන්න බලන්න හිත මමයි කියලා ගත්තට පස්සේ ඒ මමයා කියනවා මට හැත් තියනවා කනක් තියනවා පේන්නේ හැට දැනෙන්නේ මේ මේ ඇහෙන්නේ කනට අන්න බලන්න ගඳ සුවඳ දැනෙන්නේ නහයට රස දැනෙන්නේ දිවට මේ ස්පර්ශ දැනෙන්නේ කයට කියලා. එතකොට දැන් හිත සිතකට තියෙන සිතුවිලිනේ. එතකොට ඔය සිතුවිලිවල ගොඩ නැගෙන දැන් අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ ඔන්න සිතුවිල්ලක් එන්න විදියන් එන්න යන්නේ ඔයාට. දැන් මං ඔයාට කියනවා අන්නාසි කියලා. දැන් ඇහුණනි ඔයාට. කනට වැදුනා ආපු සද්දේ කනෙන් ගියා මනට මනෙන් හදාගත්තා. දැන් ඔයාට අන්නාසි කියලා හම්බුනේ කොහෙන්ද හිතින්නේ? ඉතින් ඔය හිතින් හදාගත්ත අන්නාසි ගෙඩිය දැන් අපිට දෙන්නට කපලා කන්න පුළුවන්ද? බෑනේ. අන්න දැන් ඔයාට පේනවනේ මේ හිතේ හැදෙන කිසි දෙයක් අල්ලන්නත් බෑ දකින්නත් බෑ. අනිදස්සනයි අප්පටිකයි. පුටුව පුටුව හම්බුණා නේද පුටුවක් කියලා හුණා නේද? ඕක ඉඳ ගන්න <laughs> පුළුවන් දුවාට දැන්. ඔය පුටුවාට දකින්නත් පුළුවන්. ඔයාට පෙන්වන්න පුළුවන්ද කාට හරි මෙන්න මේ පුටුව කියලා? ආ එහෙනම් මේ හිතේ හැදෙන චිත්ත රූපවල ස්වභාවය ඔන්න ඕකයි. එතකොට බලන්න අපිට ලෝකේ හම්බ වෙන්නේ toy විදිහට නේද? අම්මා තාත්තා අක්කා නංගි සහෝදරයෝ නෑදෑයෝ යාළු මිත්‍රයෝ ගෙවල් දොරවල් ගෙවල් ඉඩ කඩන් මේ හැමදේම අපිට හම්බ වෙන්නේ ওই විදිහට නේද? එතකොට මේ ඇහැ රූප කන සද්ද මේ ගැටෙන ඒවා වෙනවා. එතකොට මේ ගැටෙන ඒවත් එක්ක මේ හිනම් මේ හිතේ මෙහෙම හැදෙන්නේ කොහොමද? ඔන්න ඔය හැදෙන කතන්දරය තමයි අපි දැනගන්න ඕනේ. අපි මෙච්චර කාලයක් හිතන් හිටියා මට ඇහෙනවා කියලා හිතන් හිටියේ ඔය ඔය හිත මමයි කියලා අරගත්ත තැන. ඒ හිතින්ම තමයි ඔයා දැනගත්තේ මට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, දිවක් තියෙනවා, නහයක් තියෙනවා, කයත් කයක් තියෙනවා, පෙනහැල්ලක් තියෙනවා. ඔය ඔක්කොම ටික දැනගත්තේ ඔතනින් නේද? අතක් තියෙනවා, අත් තියෙනවා, කකුල් තියෙනවා. ඕම කියලා. දැන් එතකොට හොඳට බලන්න එහෙනම් අපිට දැන් එනවා හරි මේ ලෝකේ හටගන්න හිතින්මයි. එහෙනම් මේ හිතේ ලෝකේ කොහොමද සකස් වෙන්නේ? ආන්න ඔන්න ඔතන තමයි අපි දැන් දැනගන්න ඕන තැන. ඔන්න ඔතනයි දැනගන්න ඕන තැන. එහෙනම් බලන්න දැන් මේ හිතේ හටගන්න ලෝකේ අරන් බැලුවාම හිතට එළියට යන්න පුළුවන්ද? එළියට යන්න අන්න හරි. හිතට එළියට යන්න පුළුවන් ඔයාට දැන් මෙතනට එන්න පුළුවන් නේද? මං ඉන්න තැනට. ඔව්. ආ ඒක හොඳට පේනවනේ ඔයාට. දැන් S2 වහගත්තට පස්සේ හොඳට බලන්න S2 වහගත්තට පස්සේ ওই මිදුලේ ওই පාරවල් වල වෙන දේවල් ඔයාලට කියන්න පුළුවන්ද? බෑ මාත් බෑ. ඒක කියන්න බෑ. ආ එහෙනම් ඔයාලට පේනව නේද? එතකොට මේ හිතේ හැදෙන ලෝකෙ කොහේ තියෙන එකක්ද? ඕක බාහිරේ තියනවා කියලා ගන්න පුළුවන්ද? බාහිරේ නෑ. ආ නෑ බාහිරේ නෑ නෙමෙයි. බාහිරේ තියෙනවා කියලා ගන්න පුළුවන් දවාට. හිතට එළියට යන්න බැරි නම් බාහිරේ නෑ කියන්න බෑ. ඇයි බාහිරේ නෑ කියන්නේ ඔයා එළියට ගෙන්න ඉපයි බලන්න. ඔයා කියලා දැකලා බලලා කියන්න ඉපයි බාහිරේ නෑ කියලා. ඔයාට යන්න පුළුවන්ද බාහිරට හිතට? යන්න බැරුව බෑ ආ අන්න ඒක දෘෂ්ටියක්. තේරුණාද ඔයාට? එහෙනම් ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? ඒ දෙක ඒ දෙකම දෘෂ්ටි. දැක්කද? අන්න සියුම් තැනක් ගැලවෙන්න ඕන. එහෙනම් බලන්න දැන් හිතට එළියට යන්න බැරි නම් එළියක් ගැන කතා කරන්න පුළුවන්ද කවදාකවත් ඔයාට? එළියක් ගැන කතා කරන්න බෑ. ආන්න ඒකයි. එහෙනම් බලන්න එලියක් ගැන කතා කරන්න බැරි නම් මෙච්චර කාලයක් අපි අහුනේ එළියේ තියෙන දේවල් වලට නේද? අන්න හරි අන්න හරි ඒ තියෙන දේවල් වලට නේද වටිනාකම් දුන්නේ හොඳයි අනිත් පැත්තට දැම්ම නරකයි සැපයි දුකයි ප්‍රියයි අප්‍රියයි ඔය විදිහට දැම්ම නේද ඉදී තියෙන ධාතුවට ඔක්කොම ටික ගැට ගැහුවා නේද හොඳ නරක සැප දුක ප්‍රිය අප්‍රිය භාවයල් ටික ඔක්කොම ගැට ගැහුවා එළිය තියනවා කියලා හිතාගෙන ඒවට නේද ඒ කියන්නේ එයා හොඳ කෙනෙක්. කොහෙද ඉන්නේ? එළියේ නේද එයා? අන්න බලන්න. එයා නරක කෙනෙක්. එළියේ නේද? <laughs> හොඳට බලන්න. ඒක සැප දෙන එකක්. එළියේ නේද? හොඳට බලන්න. ඒක දුකගෙන දෙන දෙයක්. එළියෙන් නේද අහුවෙන්නේ? ඔක්කොම. අන්න දැන් පේනවා නේද ඔයාට? ඈ අන්න බලන්න. ඒක ප්‍රිය දෙයක්. ඒක අප්‍රිය දෙයක්. අරයනම් හරි ප්‍රිය පුද්ගලේ කරයනම් අප්‍රිය පුද්ගලේ ඔය ඔක්කොම ගැටගැව එලිය ඉන්න කට්ටියට නේද එතකොට මේ හිතින් එලියට යන්නත් දැරිනම් හිත ඇතුළේම නම් ලෝකේ හැදින්නේ ඔය හොඳ නරක ඔක්කොම ගැට ගහලා තින්නේ තු හිතේ හැදිච්ච රූප ටිකට නේද ඕක ගැනද අපි දන්නේ නැතුව හිටියා නේද මෙච්චර කාලයක් අපි එලියට ගැට ගැහුවා කියන්නේම අපි රැවටිලා නේද එතකොට ඒ රැවටිලා ඉන්න බව නොදන්නාගම තමයි අවිද්‍යාව රැවටිලා කියන්නේම මුලාව මුලාව නිසා නේද එළිය රූපෝල්ට ඇලීමයි ගැටීමයි ඇති වෙලා තියෙන්නේ එතකොට ඒ ඇලීම් ගැටීම් එක්ක නේද අපි එළියෙන් ලෝකයක් හදාගෙන දිව්වේ <laughs> අර්ථ කරන්නේ දැන් බලන්නකො එහි එහි දැන් බලන්නකො පට්ට මුලාවක නේද වැටලා ඉඳලා තියෙන්නේ <laughs> ආ දැන් තේරෙනවාද මේ කිව්ව ඔන්න ඕකයි දැනගන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ. එහෙනම් මේ හිත තුල ගොඩනැගෙන ලෝකෙ කොහොමද ගොඩනැගෙන්නේ? මං ඔයාලට කිව්වා පේනවා කියන්නේ හේතු තුනකට හටගන්න එකක් කියලා. ඇහෙනවා කියන්නේ ඇහැයි රූපේ චක්කු විඥානයේ හටගත්තාම පේනවා. කනයි සද්දේ සෝත විඥානයේ හටගත්තාම ඇහෙනවා. ඒ කියන්නේ මොකද්ද ඔය? එහෙනම් මේ හේතු නිසා සකස් වෙන සකස් වීමක් නේද පේනවා ඇහෙනවා දැනෙනවා කියන ඔක්කොම ටික. ඒ සකස්වීමත් එක්ක මොකද වෙන්නේ? ඔන්න ඕකෙන් මන ආයතනය තුල මනසින් ලෝකයක් නිර්මාණය කරගන්නවා. අන්න බලන්න. හැබැයි මේ ලෝකේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියලා ගැටෙනකොට ඕක මන ආයතනයට ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය ඇහැ ඉපදිලා මැරිලා යනවා. අයින් වෙනවා. අයින් වුණාට ඕක මන ආයතනය තුලට ඕකෙන් යනවා ආරම්මණයක්. නිකම්ම යන්නේ නැහැ. ඔයා ඉපදෙන්න හේතුව මොකද්ද? ඔයා ඉපදෙන්න හේතුව කෙලෙස්. ඔයා ඉපදෙන්න හේතුව රාග දේශ මොහ ඔයා තුල තිබිච්ච නිසා. ඔයා ඉපදෙන්න හේතුව අවිද්‍යාව තණ්හා ඔයා තුල තිබිච්ච නිසා. එතකොට බලන්න එහෙනම් ඔන්න ඔය රාග දේශ මොහ කියන ස්වභාවය මේ මනට ස්පර්ශ වෙනකොට යෙදෙනවා. එක්ක රාගයේ එක්ක දේශයේ එක්ක මෝහයේ යෙදිලා තමයි මනට මේක යන්නේ. ඒකෝට බලන්න මනසට මේ ඇහෙන් ඇහැ රූප චක්කු විඥානය කියලා සකස් වෙච්ච රූපේ නෙමෙයි යන්නේ. ඒකත් විකෘතියක් බවට පත් වෙලා තමයි මනට රූප ආරම්භණයක් කියන්නේ. අන්නේ රූප ආරම්භණයට තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ මනස තුල. ඒ හටගෙන නිර්මාණය වෙනවා චිත්ත රූප මනස තුල. ඒ චිත්ත රූප නිර්මාණය වෙන එක දැනගන්න එක තමයි විඥානය කියලා කියන්නේ. එතකොට විඥානයේ දැනගත් එක තමයි අපිට හම්බෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට සකස් වෙච්ච දෙයක් තමයි පුට්ටු මේස අම්මා තාත්තා ඉර හඳ ගෙවල් පාරවල් ඔය මල්ග මල් ඔය ඔක්කොම අපි පරිහරණය කරන එකී නොකී මෙකී මේ දූවිල්ල ඉඳන් අපිට හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට බලන්න ඔන්න ඔය ඇහැ රූප චක්කු විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්වභාවයට කියනවා සලආයතන හට ගන්නවා කියලා. ඔන්න ඔය අන්න සලආයතන කියන්නේ ඔන්න ඔතනට. ඒ කියන්නේ ඔතනින් යමක් නිර්මාණය කරන දෙනවා නේද? ඇහැ රූප ගැටෙනකොට පුටුවක් කියලා එනවා. කන අන්න බලන ওই විදිහට එක එක විදිහට මේ ආයතන ගැටෙනකොට මොකක් හරි හම්බ වෙනවා නේද නිර්මාණය කළා. අන්න ආන්න හරි එතකොට බලන්න අන්න හරි එතකොට අන්න ඒකට කියනවා නිෂ්පාදනයක් නිදුණි දැන් ඔය ඇහැ රූප ගන්නකොට අන්න නිෂ්පාදනය වෙන නිසා තමයි ආයතනයක් කියලා කියන්නේ තේරුණාද එතකොට බලන්න එහෙනම් ලෝකයක් නිෂ්පාදනය වෙනවා ඔයාට මේ ලෝකයක් අල්ලන් යන්න දේවල් නිෂ්පාදනය වෙනවා අන්න එතකොට ඔය ඉන්නව සලායතන කියන තැන එතකොට බලන්න සලායතන කියන තැනදී වාට සලායතන කියනකොට චක්කායතන කියනකොට චක්කායතන කියන්නේ ඇහැට. මේ ඇහෙන් ලෝකයක් හැදෙන තැනදී වාට හැක් ඉපදෙනවා. කනක් ඉපදෙනවා, නහයක් ඉපදෙනවා, දිවක් ඉපදෙනවා, කයක් ඉපදෙනවා. තේරුණාද? මා මනෝ ආන්න රයිට්. එතකොට බලන්න ওই සලායතන හැදෙන්න හේතුව තමයි නාම රූප. නාම රූප සකස් වෙන එක. නාම රූප සකස් වෙන්න හේතුව තමයි විඥානය. විඥානේ සකස් වෙන එක. විඥානේ හැදෙන්න හේතුව තමයි සංකාර. සංකාර හැදෙන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් බලන්න මේ මනස තුල ගොඩනැගිච්ච හැම දෙයක්ම අවිද්‍යාවෙන් ඔව් සංකාර කියන්නේ මහත්මේ මේ මේ සිතුවිලි වලද? ඒ කියන්නේ මෙහෙමයි. සංකාර කියනකොට අපිට එනවා මෙහෙම. චිත්ත ඒ කියන්නේ අපිට මේ හිතන බවත් එක්ක එන්නේ චිත්ත සංස්කාර. හරිද? ඔව්. අපි කතා එතකොට අපි කතා කරනකොට එන්නේ වචී සංකාර. අපි ක්‍රියාත්මක වෙනකොට එන්නේ කාය සංකාර. සිත කය වචනේ කියන්නේ. ඔන්න ඔය තුනේ ක්‍රියාකාරීත්වයෙන් අපිට මේ ලෝකයක් හම්බ වෙන්නේ. හරිද? එතකොට සංකාර කියලා කියනකොට ඔන්න ඔතන සංකාර කියලා කියන්නේ චේතනා කියන එකයි. දැන් බලන්න ඔයා හිතන්නේ ඔයාට හිත ඔයාට යමක් සිහි කරන්න නම් හිතන්න ඕනේ නේද? ඔයාට යමක් කතා කරන්නත් හිත මුල් වෙලා නේද කතා කරන්නේ මනස මුල් වෙලා නේද කතා කරන්නේ ඒ කියන්නේ මනසින් නේද මුල් හදලා දෙන්නේ වචන ටික කොහොමද කතා කරන්න ඕනි කියලා හිතලා නේද කතා කරන්න ඕනි ඔයාට දැන් කුස්සියට යන්න ඕනි කියලා කොහොමද යන්නේ මේ කය යනවද කකුල් දෙකත් මේ කකුල් දෙක යනවද කය උස්සගෙන මේ හිත අන්න හරි හිත නේද මේක අරන් යන්නේ එහෙනම් බලන්න අපි ජීවත් වෙනවා කියන තැන තියෙන්නෙම එහෙනම් ඔන්න බලන්න සංඛාර කියන්නේ මොකද්ද චේතනාවට. එහෙනම් මේ චේතනාවට අනුව නේද හිතන්නේ කතා කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ආන්න සංඛාර කියන්නේ චේතනාවලට. ඒක ආ මේ චේතනා හටගන්නේ කොහෙද? මනස තුල. තේරුණාද? මනස තුල තමයි මේ චේතනා ටික හටගන්නේ. එතකොට මේ චේතනා සකස් වෙනා තමයි හිතන බවන් හිතන බව කතා කරන බව එතකොට ක්‍රියා කරන බව හටගන්නේ. තේරුණාද එහෙනම්? එහෙනම් බලන්න සිත කය අන්න හරි අපි ජීවත් වෙනවා කියන තැන තියෙන චේතනා ගොඩක් ඇත්තටම. හිත මුල් වෙලා ඒ කියන්නේ මනස මුල් වෙලා කෙරෙන ක්‍රියා ටිකක්. ඒක තමයි පින්නුවේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා. තේරුණාද? ආ එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔන්න බලන්න දැන් එහෙනම් ওই සංකාර හටගන්න හේතුව මොකද අවිද්‍යාව. ආන්න බලන්න අවිද්‍යාව කියන්නේ කෙලෙස්. කෙලෙස් නිසා අවිද්‍යාව කියන කෙලෙස් මුල් වෙලා තමයි එහෙනම් මේ මනස තුල ගොඩ නැගෙන ලෝකේ ගොඩ නැගින්නේ. තේරුණා? එහෙනම් බලන්න දැන් අපි හිතමුකෝ මෙහෙම මේ ප්ලේන්ටිය කියලා. දැන් ප්ලේන්ටිය හැදෙන්න දැන් ඇහුණා නේද මේ වෙලාවේ ප්ලේන්ටිය? එහෙමයි. දැන් ප්ලේන්ටිය හැදෙන්න හේතු වුණාද? කොහොමද ප්ලීන්ටියක් හැදෙන්නේ? වතුර උණු වතුරයි තේයි සීනි. අන්න බලන්න දැන් මම ප්ලේන්ටිය කියනකොට ඔයාට උණු වතුරයි සීනි තේ කොළයි ඇවිල්ලා ප්ලේන්ටිය හැදුනේ නැත්තම් නාම රූප සකස් වෙලාද මනස තුල? දැන් තේරුණා නේද ඔයාට ඕකේ දෙකේ වෙනස? ඔන්න දැක්කද වැඩි. දැන් බලන්න ඔයාට ඔයාට ප්ලේන්ටිය මේ වෙලාවේ හැදුනේ සීනි තේ කොළ උණු වතුර වලින්ද? නෑ නේද? නෑ නෑ. අන්න බලන්න සලායතන හටගෙන කනට සද්දේ වැදිලා ඒ සද්දේ කනයි සද්දේ වැදිලා අන්න කනයි සද්ද තරංග ටිකේ වැදිලා සෝත විඥානයේ හටගෙන තිංගා සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන එකක් නේද හටගatti දැන් මේ මොහොතේ ඔය ඔය ටිකට නේද අන්න ඒ කියන්නේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන එකක් උතන හටගatti දැන් ඔය හටගෙන නේද ප්ලේන්ටී කියල දැන් හැදුනේ එතකොට ඔය මොකක්ද හටගත්තේ පංච උපාදානස්කන්ධය. තේරුණාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පංච උපාදානස්කන්ධයක් තමයි මේ වෙලාවේ හටගත්තේ. ඒ කියන්නේ ඔයාට දැන් ওই ටික හැදුනේ ප්ලේන් ටිකක් කියලාවේ හිතින්නේ. එතකොට බලන්න ඊ හිත සකස් උනේ රූප රූප ගොඩක එකතුවකින්, වේදනා ගොඩක එකතුවකින්, සංඥා ගොඩක එකතුවකින්, සංකාර ගොඩක එකතුවකින් විඥාන ගොඩක එකතුවකින් මේ ෂණේ වාට ටක් ගාලා මේ සද්ද එනකොටම කනට වදිනකොටම ටක් ගාලා හදලා දුන්න ප්ලේන්ටිය කියලා. තේරුණාද? එහෙනම් මොකක්ද? හරියටම හරි. එතකොට ඔයා ඇත්තටම අර ස්කන්ධ හටගෙන අර විදිහට අර සකස් අභ්‍යන්තර බාහිර ඔය සකස් වෙන තැනදී ඔයා ඔය පරිහරණය කරන එකද ඔයා පරිහරණය කරන්නේ ප්ලේන්ටියක් කියලා ඔය මනසින් ඉන්න ලෝකෙද ඔයා පාවිච්චි කරන්නේ. මනසින් හදාගත්තු ලෙන්ටියක්. ආන්න ඕකට නේද සීනි වැඩි, සීනි අඩුයි, රසයි, රස නෑ, ඇලෙන්නේ ගැටෙන්නේ ওই ওই ප්ලේන්ටියට නේද ඔයා? ඒ ටික ඒ ටිකට නේද ඔයා ඔය ඇලෙන්නෙත් ඌයකටම නේද? ගැටෙන්නෙත් ඌකට නේද? මේ ප්ලේන්ටිය හරි නෑ කියලා ඔයාගේ හිතින්ම නේද දාගන්නේ ආයි. අන්න බලන්නකො වැඩි. ආන්න ඔය මොකක්ද ඔය තියෙන්නේ පංච උපාදානස්කන්ධ සකස් වීමක්. එතකොට ඔයා අහලා තියෙනවා පංච උපාදානස්කන්ධේ සැපද දුකද? පංච උපාදානස්කන්ධ හට ගන්නවා කියන්නේ සැපද දුකද? දුක. ආ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් බලන්න ඔයා රැවටුණා නේද සීනිතේකල උණුව දුසරෝලින් කියලා හැදුනේ මේක. එළියට ගැට ගැහුවා නේද ඒක? ප්ලේන්ටිය. ඊට පස්සේ ඒකට සීනි මදි කියලා ගැටෙනවා. සීනි වැඩි කියලාත් ගැටෙනවා. ගාන්ට තේජ් ගාන්ට ඔක්කොම කියලා ඇලෙනවා. හරි නේද? එහෙම. නමුත් මේක හැදුනේ කොහෙද? මෙහෙන් නේද? <laughs> ඇතුලෙන් ඇතුලෙන් ඇදලා ඇතුලෙන්ම නේද ලකුණු ටිකක් දාන්නේ පට් නියම තේක කියලා. <laughs> දැන් තේරෙනවද ඔයාට? තනියෙම වවල තනියෙම කනවා නේද? ඔයාම වවල ඔයාම කනවා නේද? එහෙමයි. <laughs> පට්ටව රැවටි වන්නේද? ඈ? ඒක ටික තේරෙනවා. ආ ඔන්න එතකොට ඔයාට පේනව නේද එහෙනම් මේ ලෝකය කියන්නේ මේ හිතින්ම හැදෙන ලෝකය. හිත තුලම ගොඩ නැගෙන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකය ඔව්. ඒ ලෝකේ ගොඩ නැගෙන හැටි දන්නේ නැහැ අපි. අන්නේ නොදන්නාකම තමයි අවිද්‍යාව. තේරුණා? අපි දන්නේ නැහැ. ඒක තමයි අවික දැනගන්නකොට දැන් බලන්න. දැන් ওই හේතු ටික සකස් වෙලා තමයි ওই හිතේ ওই ටික හටගත්තේ. ඔයාද හැදුවේ ඒක? නෑ. මං හිතලා හැදුවේ නෑ. ආන්න බලන්න. ඔයා මෙච්චර කාලයක් හිතන් හිටිය ඔයාට තමයි එහෙම හිතෙන්නේ කියලා. නේද? ඔව්. දැන් බලන්න ඔයාට හිතුණද හේතු ටිකක් සකස් වෙලා ගොඩ නැගිච්ච එකක්ද ඔය ප්ලේන් ටිය දැන් ওই වෙලාවේ. ටක් ගාලා. ටංකාලයේ හැදිච්ච එකක් නේද? අන්න බලන්න ඒ කොහොමද හැදුනේ අන්න අර වගේ හේතු ඵලව ගොඩ නැගිච්ච එකක් නේද ඔය දැන් ওই ලෝකයේ මනස හැදින ලෝකයේ ওই විදිහට ඔක්කොම හැදිනවා මේ දැන් ඇහෙන ටිකත් එහෙම නේද දැන් ඔයාට ඇහෙනවද අර විදිහට? අන්න හරි. දැන් මේ ඇහෙන ඔක්කොමත් අර විදිහට සකස් වෙවි සකස් වෙවි මනස ඇතුලින් ඔයාට මේක මේ උත්තර ටිකක් දිදී යනවා නේද? හෝ හෝ හෝ හෝ ගාලා. ආ එතකොට ඔයාට ඇහෙනවද අර ක්‍රියාවලිය සිද්ධ වෙනවද උතන? ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ නේ. අන්න ඒක දැනගන්න. ඒ ක්‍රියාවලිය මොකද්ද? හේතුඵල ක්‍රියාවලියක් නේද සිද්ධ වෙන්නේ උතන? ඔයා ඕක දකින මොහොති දැන් ඔයා ඉන්න එතර නෙමේ ඔයා ඉන්න අවබෝධයක් තුළ ඔය අවබෝධයෙන් එක දකිනවා මේ වෙලාවේ මේක මේමයි වෙන්න කියලා දැන් අන්න අන්න තීරණාද මේකිව ටිකක් සියුම් තැනක් හරි හරිම සියුම් තැන ඒකැනෙ ඔයා දැන් ඕක දකිනකොට මෙන්න මේම හේතු හැදිලා දැම් මේ වෙන ක්‍රියාවලියක්න වෙන්න කියලා ඔයා එතන නෑ ඔයා ඒක දකින දැන ඉන්නේ හරියට හරි පිටිගිදම් බලනවා කියන්නේ මොකද? ඔයා ඉන්නේ අවබෝධය තුල. ඒ මොහොතට. හරිද? දැන් වාර තේරුණාද? වෙන්දට ඔයා ඕක වෙලා නේද හිටියේ? ඔව්. ඒක බවට පත්තලා හිටියේ. දැන් ඔයා ඉතින් අයින් වුණා. අන්න ඔයා ඉතින් අයින් වුණා කියන්නේ පංච උපාදානස්කන්ධය මමයි කියලා ගන්නේ නෑ ඔයා. ඔයා දැක්ක ඔය එකයි මම නෙමෙයි කියලා දැන්. ආ මේ දෙක වෙන් කළා දැක්ක ඔයා ටක් ගාලා. වෙන සිද්ධිය. ඔව්. අන්න ඒක තමයි අන්න ඒක තමයි දැනගන්න ඕන රහස දැක්කද ඕක දැනගත්ත කෙනා දකිනවා නේද මේ ලෝකයේ සකස් මේ හිත් ලෝකයක් හම්බෙන හිතින් ඒ හිත හටගන්නේ මේ විදිහටයි කෙනෙක් කරනවා නෙමෙයි හේතු නිසා හටගන්න ලෝකයක් මෙතන නිර්මාණය වෙන්නේ ඒක ඇත්තකුත් නෙමෙයි <laughs> තේරුණාද ඒ ප්ලේන්ටිය බොන්නත් බෑ <laughs> නේද හරිනේ දැන් ඔය ඇදිච්ච ප්ලේන්ටිය බොන්න පුළුවන්ද මේක බොන්ඩ අපි මේ දහම කියලා හදාගත්තේ ඒ වගේම දෙයක් ඒතකොට නේද අන්න හරි හරියටම හරි හරි කියන හැම දෙයක්ම අන්න හරි ඒ කියන්නේ දහම කියන්නේ අසූචි කොටක් අසූචි වලකට වැටිලා ඉන්නකොට අසූචි වලෙන් ගොඩ එන්න නම් එක්ක ඉනිමගක් හරි කඹයක් හරි හදන්න වෙනවනේ මොනවෙන්ද හදන්න වෙන්නේ අසූචි වලින්ම නේද හදන්න වෙන්නේ හරියටම හරි හරියටම හරි අසූචි වලින්ම එහෙනම් හදන ඉනිමග නේද මේ අපි මේ හදාගෙන යන්නේ ගොඩ යන්නේ එහෙමයි. ආ අන්තිමට වලින් ගොඩ හරියට හරි. හරියට හරි. ඒ කියන්නේ වලින් ගොඩට ආවට පස්සේ අපි තාව දුරටත් මේ අනේ මට වලින් ගොඩ දෙන්න උදව් කරේ මේ අසුචි වලින් හදපු ඉනිමගයි මේක කරේ තියන් යන්න ඕනේ කියලා ගියොත් තාම අසුචි ටික අතහැරලාද? නෑ. නෑ නෑ බලන්න. එහෙනම් වලින් ගොඩට ආවට පස්සේ ආයි මේ අසුචි ටික අවශ්‍ය වෙන්නේ නෑ නේද? මේක හොදලා දාන්න ඕනේ. ආන්න එතකොට තමයි අසුචි වලින් මිදෙන්නේ දැක්කද වැඩි. එන මේ ධර්මය කියන්නේ තන්නේ වගේ එකක්. මේ ධර්මයේ කරේතියන් යන්න දීපේ ගන්න නෙමෙයි. එගොඩට යන්න හදපු පාරුවක්. එගොඩට උනාට පස්සේ මේක අතහැරලා දාන්න ඕනේ. හරියට හරි. හරියට හරි නම් දැන් ඔයාලට තේරෙනවා නේද? අන්න ඒක ලොකු හොඳ තැනක්. හොඳ පොයින්ට් එකක් ඔයාගත්තේ. ඉතින් ඔන්න ওই විදිහට මොකද ඔබතුමාගේ නම කිව්වේ? ශාන්තම. ශාන්ත මහත්තයා. ඔබතුමා ඔන්න ඔය විදිහට මෙන්න මේ විදර්ශනා ටික කරන්න. මේ විදිහට බලන්න. දැන් අර සාකච්ඡා ටික අහනකොට ඔබතුමාට දැන් ওই ටිකත් එක්ක ගහන්න ගලපලා හොඳටම මේ වැඩේ තේරුම් ගන්න පුළුවන්. හොඳටම තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? දැන් මේ ඔබතුමා කියන ටිකක් මට ඇහෙන්නේ නිකන් අර වගේ දැන්. <laughs> හරියටම හරි. සාදු සාදු සාදු සාදු. හොඳ හොඳ තත්ත්වයක් ඒ කියන්නේ නේ. අන්න බලන්න. ඒ කියන්නේ මුලටම වැදිලා තියෙනවා නේ. මේ ටික මේ මේ මේ අපි පැයක්වත් කතා කරේ නෑනේ. බලන්න මේ ටික කවම හරි ගහ මුලටම වැදිලා තියෙනවා පොරෝපාරනේ. මුදුන් මුලටම අන්න හරි ඒගැන ගහ මුලින් කපන ක්‍රමේ තමයි ඔය තියෙන්නේ ඕක හරියට තේරුණොත් ඔයා කෙලින්ම අවිද්‍යාවෙන් දුරුවෙන්නේ ඔය අවිද්‍යාවට ගහන්න ගන්නේ අවිද්‍යාවට ගහන්න ගන්නවා කියන්නේ ගහ මුලින් කපන්නේ කෙලින්ම ඒ කියන්නේ ඔයා මුලාවෙන් මිදෙනවා මුලින්ම මුලින්ම මුලාවේ මිදුණා කියලා කියන්නේ බලන්න රැවටීමේ නෙමෙයි ඉන්නේ නොරැවටීමේ නොරැවටීමට ආවා කියන්නේ ඔයා අවිද්‍යාව තුල නැහැ තේරුණාද ආ ආන්නේ එකයි හොඳයි එහෙනම් අපි ඔය විදිහට ඔයා ඔන්න ඔය විදිහට බලන්න. හරිද? ඒ බලන ගමන් අර සාකච්ඡා ටිකත් ආය යහන්න. ඒ එබර මම කිව්වේ සාකච්ඡා තුන හතරක්. ඒ සාකච්ඡා ටික අහන්න අහනකොට අහලා ආයි කතා කරන්න. ටික දවසක් අහන්න. අහලා ආයි මට කතා කරන්න. ඒ කතා කරනකොට අපිට අපිට බලාගන්න පුළුවන් මොකද තත්ති කියලා. එතකොට හරි දැන් ඔයාට දැන් මෙච්චර දවසක් තිබ්බ නේද පොඩි විචිකිච්ඡාව ටිකක්, සැක ටිකක්. ඔන්න දැන් අර ටික ওই ටිකත් එක්ක දැන් ඔයා දැන් මේ දැන් ගත්ත ටිකත් එක්ක හොඳට ගලපලා පෙල්ලලා අර සාකච්ඡා ටික අහනකොට ඔයාට තේරෙයි. ආයි සැකයක් නැහැ. ඒක එහෙමම තමයි. <laughs> ඒක එහෙමම තමයි කියලා වාටේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයා දැනගත්ත වැඩි ඔයා අර සාකච්ඡා ටික අහගෙන දැනග දැකගන්න ඒක. ඔයාගේ ඇතුළාන්තේ. දැන් දැනගත්තනේ පණිවිඩේ මෙහෙම දෙයක් වෙන්නේ කියලා. ඒ දැනගත්ත ටික ඒක එහෙමමයි කියලා දැකගන්න. ඒ කියන්නේ දැහිතනවාත දැන්හරම දැන් සැකයක්කාවත් මට හිතෙන්න්න දැන් අරග අර විදිහම තමා කියල දැන් අර යන ඒක වෙන වෙන දෙයක් කියට තමා තැන් ඒකත් තේරෙන්වා ගෙනක ඒක තමයි හරිට හරි ඒ තේරෙන එක තවටිකක් හොඳට හොඳට පොලිෂ් කරන්න පොලිෂ් කරන්නකොට ඒක හෙමමයි කියලා ඔයාට පිහිට නෝතන තේරුණාද ඒක එහෙමමයි අහයි ඒක දෙකක් නෑ ඒක එහෙමමයි ආයි සැකයක් නෑ ආයි එහෙනම් දකින්න තියන්නෙත් මෙච්චරමයි කියලත් දැනගන්නවා ආයි වෙන මොකුත් නෙමෙයි කරන්නේ. වෙන අර කිසි දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේ කතන්දරේමයි දකින්න තියෙන්නේ දිගින් දිගටම කියලාත් දන්නවා. අන්න ඒකයි දැනගන්නේ. ආන්නේ ඥාන ටික පිහිටන්න ගන්නේ සැක නැති වුණාට පස්සේ. තේරුණාද? අන්න ওই ටික ඔන්න ওই ටික හොඳට බලන්න. ඔයා හොඳයි කතා කරපු එකද කොහොම වුණත් <laughs> ශාන්ත මහත්තයා මේ <laughs> ඇත්තටම ඒක හරි ලස්සනට ඔයාට මං හිතන්නේ ඕන විදිහට ආවා. ලස් ඒ වේ ටික ගැලවිලා නේ. ඕ හොඳ ගානට සකස් වෙලා ආවා. මේ අර මං කිව්ව සාකච්ඡා ටික ආයි අහන්න මොනවද? නිවනට නොසැලෙන අත්විවරමයි. එතකොට අර දැනගෙන ගියොත් කතරගම කියන එකයි ඒකත් අහන්න. අර තව එකක් ඇති සාන්දිටික ධර්මයේ කියලා. අන්න ඒ තුන අහන්නකො හොඳට. හොඳට අහලා මට ආයි කතා කර. අනිවාර්යෙන් මට කතා කරන්න ආයි සරයා. හරි? අනිවාර්යම මට කතා කරන්න ඒ කතා කරන්නකොට අපිට ආයි ඊගාව සැරේ මෙතනින් හාට හොඳටම ලිහාගෙන යන්න පුළුවන් තව ටිකක්. හරි? ඒත් පුංචි පුංචි ඒවා තියෙනවා අපි ඒවත් ලිහාගෙන ඊළඟ සැරේ කතා කරමු. හරිනේ? එහෙම හොඳයිනේ? ආ හොඳයි හොඳයි හොඳයි හොඳයි. එහෙනම් ඔබතුමාට මේ සියලුම ඇත්තටම මේ ධර්මයේ හොඳින් වැටහිලා මේ සංසාර ගමනින් නතර වෙන්න ඒ සියලු හේතු සකස් වේවා කියලා මේ සීල පුණ්‍ය කුසල ඔබතුමාට අනුමෝදන් කරන හොඳයි. තෙරුවන් සරණයි එහෙමනම් ඔබතුමාට. ඔබට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. ආ හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.